ආයිබුවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම. ධම්ම හදය සාර කතිකාවත සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ සිකුරාදා දිනයට ඔබ වෙනුවෙන් අප ගෙනේන අභිධර්ම නිම්තර වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ. අපි ලෝතර බුදු පියාණන් වහන්සේගේ 84000ක් වූ ශ්‍රී සද්ධර්මයේහි හරියඩක් නොයසේනම් 42000ක් ධර්මස්කන්ධය සමන්නාගත අභිධර්ම පිටකයේ කියන අමාරු අපහසු තේරුම් ගැනීමට තරමක් වෙහෙසිය යුතු කරුණු කාරණා ඊතා සරලව ඔබ වෙනුවෙන් විග්‍රහ කර දෙන අභිධර්ම පාඩමටයි දැන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ.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 ඒ අනුව අපි සාකච්ඡා කරමින් පවතින්නේ රූපස් නැත්නම් රූප ධර්ම පිළිබඳව. ඒ රූප ධර්මයන්ගේ ඒ ස්වභාවය පිළිබඳව නැත්තම් අපි රූපය ඉගෙන ගන්නකොට අපි සිහිපත් කරා අර රූපයන් විභාග වශයෙන් තමයි මේ සාකච්ඡා කරන්නේ කියලා. කියන්නේ රූපයන් බෙදා දැක්වන එක තමයි රූප විභාගය කියලා කියන්නේ. ඒ අනුව අපේ මේ 820 රූපයන් පිළිබඳව සාකච්ඡා කරනකොට අපි ඉගෙන ගත්තා ඒ දේවල් වල පොදු ලක්ෂණ හැටියට මේ අහේතුක බව, සප්පච්චේ බව, සාසව බව, සංකත ලෝකීය, අනාරම්මන, අපහාතබ්බ කියන කාරණා අපේ ඉගෙන ගත්තා. ඒතර ඒත් එක්කම අජ්ජත්තික බාහිර රූප, වත්තු රූප, අවත්තු රූප, ద్వාර රූප, අద్వාර රූප ළඟට ඊට අපි ඒ දක්වා පමණයි සාකච්ඡා කළේ. ඒ කියන්නේ අපි අන්තිමේට කතා කරේ මේ ద్వාර රූප සහ අද්වාර රූප කියන කාරණා දෙක. ඒතර අපි ඒ අනුව ඉගෙන ගත්තේ මේ ద్వාර කියනකොට මේ චක්කු ద్వාර, සෝත ద్వාර, ඝාන ద్వාර, જીවහා ద్వාර, කාය ద్వාර කියන පහයි. ඊළඟට කාය විඤ්ඤාප්ති, වචේ විඤ්ඤාප්ති කියන දෙකත් ඉගෙන ගත්තා. ඒ අනුව අපි ඒවා නම් කළා මේ උත්පත්ති ద్వාර සහ කර්ම ద్వාර වශයෙන්. උත්පත්ති ద్వාර වශයෙන් අපි හැඳින්වුවේ චක්කු, සෝත, ගාන, ජීවහා, කාය කියන පහ කර්මද්්වාර හැටියට ඉගෙන ගත්තේ කාය විඥාප්තිය සහ වචේ විඥාප්තිය. ඒක පැහැදිලි කළා. ඊට පස්සේ මේ රූපයන් බෙදා දක්වනකොට තවත් ප්‍රභේදයක් තියෙනවා. ඖදාාරික රූප සහ සූක්ෂම රූප වශයෙන්. එතකොට ඖදාාරික රූප හැටියට කියනකොට එතන ඖදාාරික රූප 12ක් උගන්වනවා. අවදාාරික රූප 12 මෙතන අවදාාරික කියලා කියන්නේ අර තමන්ට නැත්නම් ගැටෙන ස්වභාවයෙන්ම තමන්ට ග්‍රහණය කරන්න පුළුවන් රූප කියන අර්ථයෙන් තමයි මේවාට අවදාාරික රූප කියලා කියන්නේ. එතන රූප 12ක උගන්වනවා මේ චක්කු, සෝත, ගාන, જીවහා, කාය කියන පහයි ඒවාට ගෝචරවන, විසේවන රූප, ශබ්ද, ගන්ධ, රස කියන හතරයි පොට්ටබ්බ රූපයයි. එතකොට පොට්ටබ්බ රූපය තමයි තුනකට බෙදෙන්නේ. අපි පොට්ටබ්බය කියන එක හැඳුන්වුවේ පඨවි, තේජෝ, වායෝ සංඛ්‍යාත ඒ ධාතු ත්‍රය ඇතුළු පවත්න ආදී තමයි පොට්ටබ්බය කියලා හැඳුන්වුවේ. අපි ආපෝ කියන එක මෙතෙන්ද ගන්න ඇත්තේ ආපෝ කියන එක අති සූක්ෂම රූපයක්. අපි ඉගෙන ගත්තා පසුගිය පාඩම් වලදී ආපෝ ධාතුව කොයිතරම් සූක්ෂමද ඒක ගැටෙන්නේ නැහැ කියලා. නේ අපි දැන් ජලය ගැන ඉගෙන ගන්නකොට අපි සාමාන්‍ය ලෝකයේ තුල අපි කිව්ව ආපෝ කියලා කියන්නේ ජලයට කියලා. නමුත් අපි එතනම ඉගෙන ගත්තා මේ ජලය කියන දේ තුල පඨවි තේජෝ වායෝ කියන බුහතත්‍රය विद्यමානයි කියලා. ඒතර ආපෝ ධාතුව අධික නිසා තමයි අපි ජලයට ආපෝ කියලා කියන්නේ. නමුත් ආපෝ කියන එක අපිට දැනෙන්නේ නැහැ. අපි ඉගෙන ගත්ත වතුර පහරක් හිසට වැටෙනකොට අපිට දැනෙන්නේ පටවිය ජලයේ තියෙන. ජලයට අත දානකොට අපිට යමක් ගැටෙනවා වගේ දැනෙන්නේ ජලයේ තියෙන පටවි කොටාස ටික. ඊට පස්සේ ජලයේ උණුසුම් සිසිල් බවක් දැනෙනවා නම් ඒ දැනෙන්නේ ඒකේ තියෙන තේජෝ ධාතුව. ඉතින් අන්න එහෙම අපි ඉගෙන ගත්තා මේ ආපෝ කියන්නේ සූක්ෂම රූප කොටසක්. අන්න ඒ නිසා තමයි මෙතන අවදාරක රූප හැටියට කියනකොට අර චක්කු සෝත ගාන ජීවවා කාය කියන පහයි රූප, ශබ්ද, ගන්ධ, රස කියන හතරයි පඨවි, තේජෝ, වායෝ කියන භූතත්‍රය මේ අනුව තමයි ඖදාරික රූප 12ක් බවට පත් වෙන්නේ. මේ වාටම කියනවා මේ සප්පටික රූප කියලාත් කියනවා. සප්පටික රූප කියලා කියන්නේ මේවා ගැටෙන ස්වභාවයෙන් යුක්තයිනේ. දැන් පඨවිය කියන එක ගැටෙනවා. තේජෝ කියන එක අපිට දැනෙනවා. වායෝ කියන එකත් දැනෙනවා. දැන් රූප, ශබ්ද, ගන්ධ, රස මේවත් ගැටෙනවා. ඒ නිසා මේවට කියනවා සප්පටිග රූප කියලා. සූක්ෂම රූප වලට කියනවා අප්පටිග රූප කියලා. ගැටෙන්නේ නැහැ. ඊට පස්සේ මේ මේ කොටසම තවත් මේ ආකාර දෙකකට බෙදෙනවා দূරේ රූප සහ සාන්තිකේ රූප කියලා. එතන দূරේ රූප කියලා හඳුන්වන්නේ දැන් ඇසට අරමුණු වෙන රූප කනට අරමුණු වෙනවා ශබ්ද. එතකොට ඒ දේවල් අරමුණු වෙනකොට දැන් අපිට ඈත තියෙන රූප ග්‍රහණය කරන්න පුළුවන්. නේ? දැන් අපිට ඈතින් තියෙන රූපයක් පේනවනේ. ඒතර යම් ශබ්දයක් ඈතින් ඇසෙනවා නම් අපිට ඒ ශබ්දයත් ඇසෙනවා. ඒ කියන්නේ ඒක අර ඍජුවම මේ ප්‍රසාදයන්ගේ ප්‍රබල කියන්නේ අර අවදාරක වශයෙන් මේ ඝට්ටණය නොවි අපිට ඒ පිළිබඳව සිත් පහළ වෙනවා. නමුත් දැන් චක්කුසෝත දෙක අතහැරලා ගාන ජීවහා කාය කියන මේ තුන පිළිබඳව සාකච්ඡා කරනකොට මේවට දැනෙන්නේ දැන් රසය ඊට පස්සේ ගන්ධය සහ ස්පර්ශය කියනකොට මේවා අපිට මේ ශාරීරියේ ගැටෙන්න ඕන ඒ ඒ ප්‍රසාදයන්ගේ ප්‍රබල වශයෙන්ම ගැටෙන්න ඕන. ඒ කියන්නේ ස්පර්ශයක් වෙන්නම ඕන. දැන් ඈතින් කොයිතරම් ගන්ධයක් තිබුණත් ඒක ගාහන ප්‍රසාදයේ ගැටුන් නැත්තම් අපිට ඒ පිළිබඳව සිතක් ඇති වෙන්නේ නැහැ. රසයත් එහෙමයි. අපිට දැන් ඈතින් කොයිතරම් රසවත් ආහාරයක් තිබිලා තිබුණත් අපිට දැන රස දැනෙනවද? නැහනේ. නමුත් ඒක මේ දිවේ ජීවහා ප්‍රසාදයේ ගැටෙන්නම ඕන. අන්න එතකොට තමයි රස දැනීම වශයෙන් සිතක් පහළ වෙන්නේ ජීවහා විඥානය. ස්පර්ශයත් ඒ වගේනේ. දැන් ඈතින් මොකක් හරි තිබුණා කියලා අපිට එහෙම දැනෙන්නේ යමක් ගැටුනොත් තමයි දැනෙන්නේ. රස්නය ගැන අපි සඳහන් කළොත් දැන් ඈතින් ගිනි ගොඩක් තිබ්බා කියලා අපිට එහෙම 아무තු රස්නයක් එන්නේ නැහැ දැනෙන්නේ නැහැ දැන් ගොඩාක් ඈතින් තිබ්බොත් ඒක. නමුත් අපි ළඟට ගියොත් ඒක දැනෙනවා. අන්න ඒ නිසා මේ රූප, ශබ්ද කියන දෙකට අපි කියනවා দূරේ රූප කියලා. ඊට පස්සේ ඒ කියන්නේ මේ ගැටෙන දේවල් වලට. ඊට පස්සේ අර මේ සූක්ෂම රූප වලට අපි කියනවා මේ দূරේ සන්තිකේ රූප. කියන්නේ මෙතන দূරේ රූප කියේ මෙතන අර පටවි ආදී දේවල් ඍජුවම ගැටෙන ස්වභාවයෙන් යුක්ත වෙලා ඒ ඔස්සේ දැනීමක් ඇති වෙනකොට අනිත් ඒවා එහෙම අවශ්‍ය ගැටෙන්නේ නැති නිසා අපි ඒවට කියනවා මේ සන්තිකේ රූප සහ ධූරේ රූප කියන මේ දෙක ඒ අනුව තමයි බෙදෙන්නේ. ඒක තවත් විදිහකින් දැක්කොත් දැන් අවදාාරික රූප හැටියට ওই 12 පෙන්නකොට සූක්ෂම රූප හැටියට පෙන්වන්නේ දැන් කාය විඥප්ති වචී විඥප්ති කියන විඥප්ති රූප දෙක විකාර රූප තුන ලක්කන රූප හතර භාව රූප දෙක ඊට පස්සේ මේ ආකාශ ධාතුව කියන පරිච්ඡේද රූපය ආහාර රූපය මේ දේවල් සූක්ෂම රූප. එතන මේ දේවල් අපිට මේ දැනෙන දේවල් ගැටෙන දේවල් නෙවෙයි. අන්න ඒ නිසා ඒවා අපිට දකින්නට තරම් දැනගන්නට තරම් ලේසි වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් දැක්කොත් දැන් භාව රූප ගැන කියනකොට දැන් මේ කර්මජ රූප අපිට ඒ පිළිබඳව දැනීමක් ඇති වෙනවද? ඒ පිළිබඳව දැනීමක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ ලක්කන රූප හතර ගැන අපි කල්පනා කළොත් කියන්නේ උපචය, සාන්තිති, ජරතා, අනිච්චතා කියන මේ රූප අපිට දැනගන්න බෑ. අර රූප, ශබ්ද ආදී දේවල් වගේ. පැහැදිලිද? අන්න ඒ නිසා තමයි මේවට සූක්ෂම රූප කියලා කියන්නේ. ඉතින් ඒ අනුව තමයි මේ අර අර 12 අපි කියනවා ඖදාාරික රූප කියලා. ඉතිරි රූප ටික කියනවා සූක්ෂම රූප හැටියට. ඊට පස්සේ මේ රූපයන් තුල තවත් බෙදීමක් තියෙනවා. මේ සනිදස්සන රූප සහ අනිදස්සන රූප කියලා. එතන සනිදස්සන රූප කියලා කියන්නේ දැන් චක්ක ප්‍රසාදයට ගැටෙන රූපායතනයේ හැටියට මේ වර්ණ රූපය. ඒතර චක්කු ප්‍රසාදයට නැත්නම් අපිට පේන්නේ රූප අතරින් වර්ණ රූපේ පමණයි. අනිත් කිසිම රූපයක් අපිට පේන්නේ නැහැ. අන්න ඒ නිසා වර්ණ රූපය හඳුන්වනවා සනිදස්සන රූප හැටියට අනිකුත් රූප 27ම හඳුන්වන්නේ අනිදස්සන රූප හැටියට. ඒක රූපයක්වත් පේන්නේ නැහැ. දැන් කාය විඥප්ති වාක් විඥප්ති ඊළඟට ඔය ලහුතා මුදිතා කම්මඤ්ඤතා භාව රූප ආකාශ ධාතු ආහාර රූපය ඊට පස්සේ ජීවිත රූපය මේ එකක්වත් අපිට පේන්නේ නැහැ අන්න ඒ නිසා ඉතිරි රූප 27ම අනිදස්සනයි වර්ණ රූපය පමණක් සනිදස්සනයි ඊට පස්සේ රූපවල තවත් මේ ප්‍රභේදයක් තියෙනවා ගෝචරග්ගාහික රූප සහ අගෝචරග්ගාහික රූප කියලා. දැන් ගෝචරග්ගාහික රූප කියලා කියනවා. දැන් මේ චක්කුසෝත ගාහන જીවහා කාය කියන මේ පහට ගොදුරු කරගන්න ධර්මතා කොටාසයක් තියෙනවා. දැන් ඇසට ගොදුරු වෙනවා රූප, කනට ගොදුරු වෙනවා ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, ශරීරයට පොට්ටබ්බ. මෙන්න මේ පහ හඳුන්වනවා ගෝචර රූප කියලා ඉතිරි රූප 23 හඳුන්වනවා අගෝචර රූප කියලා. අගෝචර ගාහික රූප කියලා. ඒක පැහැදිලි. ඊට පස්සේ තියෙනවා විනිබ්භෝග රූප සහ අවිනිබ්භෝග රූප කියලා. විනිබ්භෝග රූප කියලා කියන්නේ කිසිම අවස්ථාවක දැන් අපි ඊට කලින් මේ අවිනිබ්භෝග රූප ගැන ඉගෙන ගත්තොත් අවිනිබ්භෝග රූප කියලා කියනවා කිසිම අවස්ථාවක ඔවුනොවුන්ගෙන් වෙන් නොවි පවත්නා රූප. කියන්නේ මේ වෙන්ව පවතින නැති රූප අවිනිබ්බෝගය. ඒක රූප 8ක් පැහැදිලි කරනවා. මේ අපි ඒකට තවත් නමක් කියන සුද්දාස්ඨක කලාපය කියලා. ඒ කියන්නේ පාඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. මේවා අවිනිබ්බෝගයි. කිසිම අවස්ථාවක ඔවුනොවුන්ගෙන් වෙන් වෙලා පවතින්නේ නැහැ. දැන් රූප කලාපය ගැන ගන්නකොට අපි සුද්දාස්ඨක කලාපය කියන්නේ කුඩාම කලාපය. මේක මිටියක් වශයෙන් තමයි පවතින්නේ. ඒතර කුඩාම රූප කලාපය. ඒතර යම් තැනක පඨවි ධාතුව विद्यमान වෙනවද? ඒ තැන තේජෝ, වායෝ ඒ ටිකත් ආපෝ ටිකත් ඊට පස්සේ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන ටිකත් विद्यमान වෙනවා. අනේ ඒ නිසා තමයි ඒවට කියන්නේ අවිනිබ්භෝග රූප කියලා. ඉතිරි රූප ටික විනිබ්භෝගයි. ඒ කියන්නේ ඒවා වෙන වෙන වශයෙන් පවතින්න පුළුවන්. දැන් අපි නිදර්ශනයකින් ගත්තොත් කාය විඥප්ති වාග් විඥප්ති ඔවුනොවුන් වෙනුවනේ පවතින එකට නෙවෙයිනේ. භව රූප ඒත් එහෙමනේ. අන්න ඒ අනුසාරයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඒවා අවිනිබ්බෝගයි විනිබ්බෝගයි කියන දෙක අතර පවත්නා වෙනස කවරක්ද කියන එක. ඉතින් ඔන්න ඔය අනුව මේ රූපයන්ගේ විභාගය දක්වලා තියෙනවා. ඉතින් එතකොට මේ රූපය මේ තරම් විභාග කරලා දක්වන්න හේතුවක් වෙන්නේ තමයි දැන් සාමාන්‍ය ලෝකයා තුල මේ රූපය එක වස්තුවක් හැටියට ග්‍රහණය කරගෙන තියෙන්නේ. අන්න ඒ නිසා තමයි ඒක අපි ලෝභයෙන්, ditthියෙන්, මෝහයෙන් ග්‍රහණය කරගන්නේ. එතකොට මේ රූපයන් වෙන්වෙන් වශයෙන් දකිනකොට දැන් අපි හරි මුලිනුත් ඉගෙන ගත්තා අ හේතුක සප්පච්චය වශයෙන්. ඊට මේ සප්පච්චය කියලා කිව්වේ මේ ප්‍රත්‍ය සහිතවමයි රූපයන් හටගන්නේ කියන එක උගන්වන්නේ. ඒවට ප්‍රත්‍ය හතරකුත් දැක්කුවා. කර්ම, චිත්ත, ඍතු ආහාර වශයෙන්. දැන් මේ විදිහට යම් කෙනෙක් රූපේ විභාග කරගෙන යනකොට ඒ කෙනා නුවණින් දැනගන්නකොට මේවා කර්මජ රූප, මේ චිත්තජ රූප, මේ ඍතුජ රූප, මේ ආහාරජ රූප. ඒතර මේ මේ රූප ධර්මයන් හටගන්නේ උපනිශ්‍රේ වෙන්නේ මෙන්න මේ මේ හේතු ධර්ම, ප්‍රත්‍ය ධර්ම. කියලා මෙයා නුවණින් තේරුම් ගන්නකොට අන්න මෙතනින් තමයි මෙයා වටහා ගන්නේ මෙතන අර සත්වයක් හැටියට හරි මම කියලා හරි මගේ කියලා හරි මේ ග්‍රහණය කරගන්න පුළුවන් කිසිම වස්තුවක් නැහැ කියලා. ඇයි ඒ? කත්රුව කෙනෙක් නැහැ. මේ ප්‍රත්‍ය සහිතව ඉපදෙලා තියෙන්නේ. ඒතර ඒ නිසා තමයි මේ හැම ධර්මතාවයක් ගැන කියනකොටම කිව්වේ අර දැන් අපි සාමාන්‍ය ලෝකයේ තුල යම්කිසි දුකක් විඳිනවා නම් අපි කියනවා දැන් දුක් විඳිනවා කියලා. එතන තියෙන්නේ යථාර්ථයෙන් දැකීමක් නෙවෙයි අනුවණින් දැකීමක් තියෙන්නේ. අනේ නිසා දැන් විසුද්ධි මාර්ගයේ ආදී දේවල් වලදී කියනවා අර දුක ගැන සඳහන් කරනකොට දුකක් තියෙනවා. හැබැයි දුක් විඳින කෙනෙක් නැහැ. ඊට පස්සේ කියනවා දැන් වේදනාවක් තියෙනවා. වේදනාව විඳින කෙනෙක් නැහැ. ක්‍රියාවක් තියෙනවා. ක්‍රියාවන් සිදු කරන කෙනෙක් නැහැ. ඊට පස්සේ මාර්ගයක් තියෙනවා. මාර්ගයේ යන කෙනෙක් නැහැ. නිවනක් තියෙනවා. මේ නිවනට යන කෙනෙක් නැහැ කියලා කියනනේ. අර කියන්නේ අර දුක්ඛ මේවහින කෝචි දුක්ඛිතෝ. දුකක් තියෙනවා දුක් විඳින්නෙක් නැහැ. ඊට පස්සේ මේ ක්‍රියාව ගැනත් එහෙමයි. මේ මාර්ගය ගැනත් එහෙමයි. අර මාර්ගයක් තියෙනවා යන කෙනෙක් නැහැ කියලා කියනවා. ඉතින් මේ විදිහට ගන්නකොට මේ රූප ධර්ම ගැන අපි සාකච්ඡා කරනකොට රූපස්කන්ධය අපි මම කියලා මේක ලෝභයෙන් ග්‍රහණය කරනවා. ඊට පස්සේ මේ මම කියලා දිට්ඨියෙන් ග්‍රහණය කරනවා. ඒතර මේ දෙකටම උපනිශ්‍රේ වෙන්නේ මෝහය. රූපයන් මේ විදිහට බෙද බෙදා මේ වගේ හේතු ධර්ම, ප්‍රත්‍ය ධර්ම මේ සමුත්ථානයන් නොඑක් ආකාරයන්ගෙන් ඉගෙන ගන්නකොට අන්න මෙයාට රූපය ගැන නුවණින් දක්නා ඥානයක් පහළ වෙනවා. ඒ ඥානය පහළ වෙනකොට ඒ විදර්ශනා ඥානය තුලින් මෙයා දැනගන්නවා මෙතන මුලා බවක් විනා වෙන කිසිවක් නැහැ කියලා. ඇයි ඒ මුලා බව නිසාමනේ අපි මේ හැමදේම කරගෙන තියෙන්නේ. රූපය තුල ඉඳගෙන. එතකොට මේ රූපය ඉදිරියේ තියාගෙන තමයි අපි මේ වගේ ලෝකයන් තුල හැම දෙයක්ම සිදු කරන්නේ. ඉතින් එතකොට යම් වෙලාවක රූපේ තත්වාකාරයෙන් දැක්කා කියලා කියන්නේ එයා මේ රූපේ ඉක්මවා යනවා. ඉතින් ඒක බුදුහාඳුර කියේ මේ රූපය පිළිබඳව යථාභූත ඥාන දර්ශනයකින් දැක්කොත් ඒක නා ආයේ කවදාක්වත් මේ ලෝකයට එන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒ තරමටම ඒක වටිනවා. දැන් විදර්ශනා වඩන කෙනා දැන් අපි ඉදිරියේදී විදර්ශනාවන් ගැන ඉගෙන ගන්නකොට මේ කාරණා ගොඩාක් උපකාර වෙනවා. කියන්නේ රූපය ගැන නාමය ගැන විදර්ශනා කරනකොට තියෙනවා රූප සප්තති විදර්ශනා සහ අරූප සත්තක විදර්ශනාව කියලා විදර්ශනා කොටස් දෙකක්. ඒතර රූපයන් විදර්ශනා වඩනකොට කියනවා කලාපතෝ යමකතෝ කනිතෝ පටිපාටිතෝ දිට්ටි උග්ඝාටන මාන සමුග්ඝාටන කියලා මේ විදිහට වඩන්න තියෙනවා. ඊට පස්සේ ඒ වඩනවා කියලා කියන්නේ දැන් කලාපතෝ යමකතෝ දැන් කලාප වශයෙන් තමයි මේ රූප පහළ වෙන්නේ. ඒතකොට අන්න රූපයන් කලාප වශයෙන් සම්මර්ෂණය කරන්න නම් ඒකේ නම මේ රූප කලාප ගැන ඉගෙනගෙන තියෙන්න ඕන. ඊට පස්සේ කලාපතෝ යමකතෝ මේ යුගල වශයෙන් පහළ වෙනවා. ඊට පස්සේ ක්ෂණිකව ලෙස පටිපාටි වශයෙන්. ඉතින් මේ විදිහට තියෙනවා. නාම ධර්ම. රූප ධර්මත් ඒ විදිහටම තියෙනවා. කියන ආධාර නික්කේපනතෝ වයෝ වුද්ධත්ත ගාමිතෝ ආහාරතෝච උතුතෝච කම්මදෝ ජාති චිත්තතෝ කියලා. මේ නොඑක ආකාරයන්ගේ රූපයන් සම්මර්ෂණය කරන්න. ඒතර රූපයන් ගැන හිතන කෙනාටත් මේක භවයක් තුල විද්‍යමාන වන රූප ධර්මයන් ගැන නොයෙක් ආකාරයේ බෙදීම් වලට ලක් කරමින් දැන් අපි හිතමු අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙක් නම් මේ අවුරුදු 100 ජීවත් වෙන කෙනා මේක වර්ෂ 10 කොටස් වශයෙන් 10කට බෙදෙනවා. ඒ කරලා එයා සම්මර්ෂණය කරනවා මේ පළවෙනි දශකයේදී හටගත්තු රූප කලාපයන් දෙවෙනි කලාපයට එන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් අර ඒ විදිහට සම්මර්ෂණය කරගෙන ගිහලා ඊට පස්සේ මේක තවත් ක්‍රමයක් ක්‍රමයෙන් අඩු කරගෙන අඩු කරගෙන ගිහිල්ලා මේකේ දා මාසයක් දක්වාම අඩු කර ගන්නවා. ඊට පස්සේ දවස් 15 වශයෙන් සතිය වශයෙන් ඊට පස්සේ එක දවසක් වශයෙන් දවසත් කොටස් තුනකට බෙදලා ඊට පස්සේ ඒ කොටස් තුනත් තවත් අඩු කරගෙන ගිහිල්ලා මේ රූපයන් තවත් අඩුගෙන මේ පළවෙනි චිත්තක්ෂණේ හටගත් රූප ධර්මයන් මේ දෙවෙනි චිත්තක්ෂණේ හටගන්න රූප ධර්මයන් ওই විදිහට මේ රූප කලාපයන්ගේ බිඳී යෑම නුවණින් දකින ආකාරයට විදර්ශනා ඥානය හුරු කරනවා. ඉතින් අන්න ඒ දක්වා විදර්ශනා ඥානය හුරු කරන්න නම් මේ රූපයන්ගේ බෙදීම අපිට අවශ්‍ය වෙනවා. ඉතින් අන්න ඒ ඥානය ඇති කරගන්න තමයි මේ රූපය මේ ආකාරයෙන් නොඑක ආකාරයට විග්‍රහයට ලක් කරලා මේ අභිධර්ම පිටකය තුල දේශනා කරලා තියෙන්නේ. මොකද අපගේ මූලික වෑයම බවට පත් වෙන්නේත් මේ නාම රූප ධර්මයන් පිළිසිඳ දකින්න. මේ නාම රූප පරිච්ඡේද ඥානෙ උපදවාගෙන. ඊතර නාම රූප වශයෙන් මේක විග්‍රහයට ලක් කරනකොට දැන් තථාගතයන් වහන්සේ මේ මුළු ලෝකයම විග්‍රහයට ලක් කරන්නේ නාම රූප ධර්ම වශයෙන්. ඒතර අපි මේ සත්වයෝ හැටියට ග්‍රහණය කරගෙන තියෙන දේවලුත් ලෝකයේ හැටියට ග්‍රහණය කරගෙන තියෙන දේවලුත් වස්තුන් හැටියට ග්‍රහණය කරගෙන තියෙන දේවලුත් මේ ඔක්කොම නාම රූප හැටියට තමයි විග්‍රහ කරන්නේ. ඒතර නාම රූප වලට එහා මේ ලෝකයේ තුල මුකුත්ම දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් අපි මේක කොයිතරම් වචන වලින් කිව්වත් අපිට හිතෙනවද මේ ලෝකේ නාම රූප වලට එහා මුකුත් නැහැ කියලා? <laughs> එහෙම හිතෙන්නේ නැහැ නේද? ඒතර අපිට හැම වෙලෙම හිතෙන්නේ වස්තුන් තියෙනවා. රූපයන් තියෙනවා. සත්වයෝ ඉන්නවා. ඒකිනු උගන්වන්නේ. ඉතින් ඒකයි දේශනා කරේ අර නාමංච රූපංච ඉදත්ති සච්චතෝ ඒතර බලන්න දැන් මේක තමයි විදර්ශනාව. ඒතර අපි අර අභිධර්මයේ දන්නේ නැති නිසා තමයි මේ ගොඩක් දේවල් අතහැරලා තියෙන්නේ. ඒක නාමංච රූපංච ඉදහත්ති සත්‍යතු. මෙතන ඉද කියලා කිව්වේ මේ ලෝකයන් තුල. මෙහි තින්නේ සත්‍ය නාමංච රූපංච ඉදහත්ති සත්‍යතු. සත්‍ය වශයෙන් තියෙන්නේ නාමයත් රූපයත් පමණයි. නහෙත්ත සත්තෝ මනුජෝ විජ්ජති. මිනිසෙක් කියලා දෙවියෙක් බ්‍රහ්මයෙක් කියලා සත්වයෙක් නැහැ. කියලා කියන අවබෝධය එන්න නම් මෙතන තියෙන්නේ මොනවද කියලා දැනගන්න ඕනනේ. න මොනවද තියෙන්නේ? අන්න නාම රූප. ඒතර නාම රූප කියන්නේ මොකක්ද? අන්න එතකොට තමයි දැන් අපි නාම ධර්ම ගැන ඉගෙනගෙන තියෙනවා. ඒතර දැන් රූප ධර්ම ගැන ඉගෙන ගන්න. ඊට පස්සේ මේ දෙක හොඳට තේරුම් ගන්නවා. අන්න ඊට පස්සේ තමයි ඊට පස්සේ අර ගාථාවකින් යමකං නාම රූපංච උභෝ අඤ්ඤුඤ්ඤ නිස්සිතා. ආන් එතනින් කියන මේ යමකං නාම රූපංච මේ නාම රූප කියන යුගලය උභෝ අඤ්ඤොඤ්ඤ නිස්සිත ඕනෝන්ගේ උපකාරය මත තමයි පවතින්නේ. අන්න එකක් බින්දෙනකොට අනිත් එකත් බින්දෙනවා. අන්න එතන තියෙන්නේ විදර්ශනාව. ඉතින් මෙතන කියව එකයි නාමංච රූපංච ඉදත්ති සච්චතෝ නහෙත්ත සත්තෝ මනුජෝ විජ්ජති ශුඤ්ඤං. අන්න සත්ත්ව පුද්ගල භාවයෙන් හිස් යසුඤ්ඤං ඉදං යන්ත මිභාවි සංකතං දුක්ඛස්ස පුඤ්ඤෝ තිනකට්ඨතාදිසු. ඉතින් මෙතන තියෙන්නේ මේ සත්ත්ව පුද්ගල භාවයෙන් හිස් ස්වභාවයක් අර නොඑක් ආකාරයේ අංගයන් එකතු වෙලා අපි රතයක් කියන එකක් හදා ගන්නවා වගේ තියෙන එකක් දුක් ගොඩක් උපමා කරන්නේ මේ බාහිර ලෝකයේ තියෙන තනකොළ දර වගේ කියලා කියනවා. ඉතින් මේ විදර්ශනාව උගන්වන්නේ. ඉතින් මේ එක ගාථාවකින් උගන්වන විදර්ශනාව අභිධර්මයේ දන්නේ නැත්නම් විග්‍රහ කරගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ අභිධර්මය කියන එක දැන් අභිධර්ම පිටකයේම හඳුන්වනවානේ නාමයකින් අපි මේක මුලදී මතක් කරා. මොකක් කියලාද? දැන් අභිධර්ම පිටකය කියලා හඳුන්වනවා පරමත්ත දේශනාව කියලා හඳුන්වනවා තවත් නමක් කියනවා. නාම රූප පරිච්ඡේද කතා. එහෙනම් අන්න නාම රූප පරිච්ඡේද කතා කියලා කියන්නේ නාම රූපයන් පිළිසින දකින්න උපකාර කරන්නේ මේ ධර්ම. ඒ නාම රූප ධර්මයන් පිළිසින දැක්කොත් තමයි සත්පුද්ගල භාවය දුරු වෙන්නේ. ප්‍රඥප්තිය දුරු වෙන්නේ. සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ. ඉතින් අන්න එතෙන්ට එන්න තමයි මේ රූප විභාගයේ මේ තරම් බෙදීම් වලට ලක් කරලා උගන්වලා තියෙන්නේ. නැත්තම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් බුදුහාමුදුරුවෝ සූත්‍ර පිටකයේ තුල ඔහම විග්‍රහයක් කරලා නැහැ කියලා. එහෙම විග්‍රහයක් කරලා නැහැ. එතන පෙන්වා දෙන්නේ අර චතුන්නංච මහා මහා චතුන්නංච මහා භූතං උපාදාය රූපං දැන් රූපේ විග්‍රහ කරනකොට උගන්වන්නේ මේ මහා භූත රූප හතරයි උපාදාය රූප කියලා උගන්වනවා. මහා බොහෝත රූප හතර උගන්වනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා. හැබැයි උපාදාය රූපය කියන එක සූත්‍ර පිටකේ විග්‍රහ කරලා තියෙනවද? නෑනේ විග්‍රහ කරලා නෑනේ උපාදාය රූපය කියන එක එහෙනම් අන්න අපි මේ ඉගෙන ගන්න රූප 28 තුල මහා භූත රූප 4 ඉතිරි රූප 24ම උපාදාය රූප. ඒ අනුව තමයි 28ක් බවට පත් වෙන්නේ. ඉතින් මේ ඥානෙ නැති කෙනා කොහොමද විදර්ශනා වඩන්නේ? යාර විදර්ශනා වඩන්න පුළුවන් කමක් නැහැ. එයාට අවශ්‍ය කරන ධර්මතාවයන් වැඩෙන්නේ නැහැ. ඥාන දර්ශනය දියුණු වෙන්න උපනිශ්‍රේවන ධර්මතාවයන් නැහැ යාට. ඉතින් අන්න ඒ නිසා තමයි මේ අපි රූපය පිළිබඳව ඇති කරගෙන තියෙන මුලාභවින් මිදෙන්න තමයි මේ රූපේ මේ තරම් දුරට මේ ප්‍රභේදයන්ට ලක් කරලා තියෙන්නේ. ඉතින් නුවණින් ඒක තේරුම් ගන්න ඕන. මොකද ඒක තේරුම් ගත්තේ නැති වුණොත් අපි තවදුරටත් මේ ලෝකයේ රූපයන්ට මුලා වෙනවා. Tamanටත් මුලා වෙනවා. ලෝකයේ තියෙන අනිත් රූපයන්ටත් මුලා වෙනවා. ඉතින් මේ ඔක්කොම උපාදාන. ද යමක් උපා මේ තර ලෝභයෙන්, ditthියෙන්, මෝහයෙන් ග්‍රහණය කරනවද ඒ ඔක්කොම උපාදාන. දැන් ඒ අනුව තමයි අපි රහතන් වහන්සේ ගැනත් කිව්වේ. දැන් ඒක අපි මතක් කරන්න ඕන කියලා කිව්වේ. නැත්නම් ඔක ලෝකයා වෙන විදිහකින් ග්‍රහණය කරගන්න පුළුවන්. මොකද්ද හේතුව අපි හැමදාම ඉගෙනගෙන තියෙන්නේ නොඑක් තැන්වල මේ රහතන් වහන්සේට මේ තියෙන පංචස්කන්ධයක් මේ අනිත් අයට පංච උපාදානස්කන්ධයක් කියලානේ. හැබැයි ඔය වගේ කතාවක් කොහෙවත් ධර්මේන උගන්නලා නෑ. දැන් සූත්‍ර පිටකය තුල එහෙම තැනක් නෑනේ. දැන් රහතන් වහන්සේට පංචස්කන්ධයක් තියෙන අනිත් තන්ට පංච උපාදානස්කන්ධයක් තියෙනවා කියලා එහෙම උගන්නලා නැහැ කොහෙවත්. ඒක කොහෙන් ආවද කියලා දන්නේ ඒක මේ ධර්මතාවයන් ගැන අවබෝධයක් නැති නිසා කියන එකක්. ඒක අපි පැහැදිලි කළා. ඒක දැන් තව ටිකක් විග්‍රහ කරන්න ඕන. මේ දැන් අපි උපාදානස්කන්ධ කියලා කිව්වේ යම් දෙයක් ලෝභයෙන්, ditthියෙන්, මෝහයෙන් ග්‍රහණය කරනවද? ඒ ඔක්කොම උපාදාන උපාදානස්කන්ධ. ඒ කියන්නේ අර මේ පෙන්වා දෙනකොට කිවි දැන් අර සබ්බංච පනේතං රූපං සාසවං. ඒතර හැම රූපයක්ම මේ කෙලෙස් සහිතයි. කෙලෙස් සහිතයි කියන්නේ මේ වගේ කෙලෙස් උපද්දවන්න හේතුවක් වෙනවා. එතකොට අපි ඒක ඉගෙන ගත්තේ ආශ්‍රව හැටියට කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව. මේ හතරක් කිව්වට ධර්ම වශයෙන් තියෙන්නේ කාම භව කියන්නේ ලෝභය, දිට්ඨාසව කියන්නේ දිට්ඨිය, අවිජ්ජාසව කියන්නේ මෝහය. එතකොට දැන් අපි කියව හැම රූපයක්ම සබ්බංච පනේතං රූපං සාසවං මේ කෙලෙස් ඇති වෙන්න හේතුවක් වෙනවා කියලා. එතකොට දැන් අපි රහතන් වහන්සේගේ උපමාවත් එක්ක අපි කතා කරමු. දැන් රහතන් වහන්සේට රූපය පිළිබඳව හෝ නාම ධර්මයන් පිළිබඳව හෝ කිසිම සංස්කාර ධර්මයක් පිළිබඳව මෝහය හෝ ditthිය හෝ ලෝභය හෝ නැහැ. ඒවා ග්‍රහණය කරන්නේ නැහැ. ඒ කියන්නේ අර බුදුහාඳුරු දේශනා කරේ දැන් පෙන්වා දෙනවා මේ මේ ලෝකයේ තුල තියෙනවන යම්කා යම්තාක් සංස්කාර ධර්මයන්. ඒ සංස්කාර ධර්මයන් පිළිබඳව යම් කිසි කෙනෙක්ට මම ආයනයක් නැත්තම් අන්න ඒ අය මේ ධර්මයන් නිරුද්ධ වෙනකොට ශෝක වෙන්නේ නැහැ කියලා කියනවා. අන්න ඒ නිසා ඒ අර්ථයෙන් තමයි කෙලෙස් සිඳුළු අර්ථයෙන් තමයි භික්ෂුව කියලා කියන්නේ කියලා කියනවා. ඒතර රහතන් වහන්සේ කියලා කියන්නේ ලෝභය, ditthිය, මෝහය කින් ඔක්කොම දුරු කරපු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේට උන්වහන්සේගේ රූපය පිළිබඳව හෝ වෙනත් රූප පිළිබඳව හෝ කිසිම උපාදානයක් නැහැ. නමුත් අපි උපාදානස්කන්ධ කියලා කියන්නේ යම් දෙයක් ලෝභයෙන්, මෝහයෙන්, ditthියෙන් ග්‍රහණය කරනවා නම් අන්න ඒව තමයි උපාදානස්කන්ධ කියලා කියන්නේ. ඒතර මේ මුළු ලෝකයම බුදුහාමුදුරුවෝ නාම රූප ධර්ම හැටියට විග්‍රහ කරනකොට මේ පංචස්කන්ධය තුල අපිට සම්මුඛ වෙනවා නාම සහ රූප ධර්ම. ඒතර මේ රූපස්කන්ධය කියලා කියන්නේ නැත රූප උපාදානස්කන්ධය කියවත් හරි රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ මේ අටවිසි රූපයන්ට. ඊට පස්සේ වේදනා ස්කන්ධය කියන්නේ මේ අපේ හැම සිතක් එක්කම යෙදෙන චෛසික ධර්මයක්. ඒ නිසා ඒකට වේදනා ස්කන්ධ කියලා කියනවා. සංඥාවත් එහෙමයි හැම සිතක් එක්කම යෙදෙන චෛසික ධර්මයක්. ඒ නිසා ඒක සංඥා ස්කන්ධ. ඒ හැරුණකොට සංඥා සහ වේදනා හැරුණකොට තියෙන ඉතිරි චෛසික ධර්ම 50ම සංස්කාරස්කන්ධ විඥානය කියන්නේ මේ සිත විඥානස්කන්ධ. එතකොට දැන් මේ පැහැදිලි කරලා දෙන ස්කන්ධ පංචකය තුල රූපය ඉතින් එතන දැන් මෙතන මේ පැහැදිලි කරලා දෙන පංචස්කන්ධය තුල තියෙන්නේ මේ නාම සහ රූප කියන කොටස් ටික. එතකොට මේක අපි ආධ්‍යාත්මික දේවල් හැටියට ග්‍රහණය කරනවා. ඒතර බාහිරිනුත් තියෙනවා යම්කිසි කොටාස ටිකක්. දැන් ඒ බාහිරින් පවත්නා ඔක්කොම රූප ධර්ම. රූප ධර්මනේ තියෙන්නේ. කියන්නේ දැන් බාහිරින් පවත්න යම්තාක් දේවල් තියෙනවනේ ඒ ඔක්කොම අයිති වෙන්නේ මේ රූප කියන කොටාසයට. රූප 28ට ඇතුළත් වෙනවා. එතකොට ඒ කියන්නේ අපි තවත් කෙටියෙන් සඳහන් කරොත් මේ සුද්දාෂ්ටකයෙන් නිර්මිත වෙච්ච දේවල් තමයි බාහිර ලෝකයේ තුල පවතින්නේ හැම එකක්ම. එතකොට යම් තාක් වස්තුන් මේ රූපයන් අපි හැම කෙනෙක්ම මේ ලෝභයෙන් හෝ ditthියෙන් හෝ මේ මෝහයෙන් හෝ ග්‍රහණය කරනවාමයි. අන්නේ යමක් ඒ විදිහට ග්‍රහණය කරනවද ඒ ග්‍රහණය කරන දේවල් තමයි උපාදානස්කන්ධය කියලා හඳුන්වන්නේ. ඒ විදිහට රූපය ලෝභයෙන් ditthියෙන් මෝහයෙන් ග්‍රහණය කරනවා උපාදානය කරනවා ඒ නිසා ඒක රූප උපාදානස්කන්ධ කියනවා. අපි වේදනාවත් ලෝභයෙන් මෝහයෙන් දිට්ඨියෙන් උපාදානය කරනවා ඒ නිසා ඒක වේදනා ස්කන්ධ සංඥාවත් එහෙමයි සංස්කාරත් එහෙමයි විඥානයත් ඒ වගේමයි ඒ නිසා උපාදාන ස්කන්ධ කියනවා එතකොට රහතන් වහන්සේටත් රූප උපාදාන ස්කන්ධයක් තියෙනවා කියලා කිව්වේ රහතන් වහන්සේට රූප උපාදාන ස්කන්ධයක් නැහැ කියලා හෝ තියෙනවා කියලා හෝ අපි මේ දෙකම මේ නම් කරලා තියෙන්නේ සම්මුති කතාව තුලනේ. නැත්නම් ඇත්තටම නහෙත්ත සත්තු සත්වයක් නෑ කියලා පැහැදිලිනේ. තියෙන්නේ නාම රූප ධර්ම පමණ නාමංච රූපංච ඉදහත්ති සච්චතෝ. එතකොට අන්න රහතන් වහන්සේ කියන කෙනා අපි දැන් රූපය මූලික කරගෙන කතා කරනකොට දැන් රහතන් වහන්සේට රූපයක් තියෙනවා කියලා කිව්වෙත් සම්මුති කතාවෙන් ඒක හරියි. හැබැයි පරමාර්ථ වශයෙන් කියනවා නම් ඒක වැරදි. ඇයි අර රහතන් වහන්සේට රූපයක් තියෙනවා කියන එකයි මට රූපයයි තියෙනවා කියන එකයි දෙකම සක්කාය දිට්ඨිය තියෙන්නේ. එතකොට පැහැදිලිද ඒක කියන එක? එතකොට දැන් රහතන් වහන්සේ කියලා කියන්නේ නාම රූප ධර්ම පරම්පරාවක්. අපි කියලා කියන්නේත් නාම රූප ධර්ම පරම්පරාවක්. තියෙන වෙනස මොකක්ද? රහතන් වහන්සේට නාම රූප ධර්ම පිළිබඳව කිසිම මමායනයක් නැහැ. ලෝභයෙන්, ditthියෙන්, මෝහයෙන් උපාදානය කර ගැනීමක් නැහැ. ඒ නිසා උන්වහන්සේට රූපය පිළිබඳව හෝ වෙන කිසිම ධර්මයක් පිළිබඳව උපාදානයක් නැහැ. ඒතර අපි උපාදාන කියලා කිව්වේ රහතන් වහන්සේ උපාදානය කරගන්න නිසා නෙවෙයිනේ. යම් කිසි ධර්මයක් කවුරු හෝ කෙනෙක් විසින් ලෝභයෙන්, ditthියෙන්, මෝහයෙන් ග්‍රහණය කරනවද උපාදානය කරනවද ඒ අර්ථයෙන් තමයි උපාදානස්කන්ධ කියලා කියන්නේ. එතකොට රහතන් වහන්සේට තියෙන අපි රහතන් වහන්සේ සම්මුතියෙන් කතා කරන්නේ රහතන් වහන්සේ කියන ඒ කෙනා තුල රූප ධර්ම දැන් රූපස්කන්ධයක් තියෙනවානේ. එතකොට ඒ රූපස්කන්ධය අතරයි දැන් අපිට තියෙන රූපස්කන්ධයක් අපේ රූපස්කන්ධයයි අතර වෙනසක් තියනවාද? රහතන් වහන්සේ තුල පවත්නා රූපස්කන්ධය අතරයි අපේ රූපස්කන්ධය අතරයි වෙනසක් නැහැ. ඇයි දැන් අපි දැන් එක සබ්බංචපනේතං රූපං සාසවං කියනකොට සබ්බං කියනට ඔක්කොම අයිති රූපණං රූපම තමයි. මට තිබ්බත් රහතන් වහන්සේට තිබ්බත් වෙන සත්වයකට තිබ්බත් තථාගතයන් වහන්සේට තිබුණත් රූපණං රූපම තමයි. රුප්පතීති කෝ භික්කවේ තස්මා රූපං තිවොච්චති. ඒක බුදුහාඳුන විග්‍රහ කරානේ. ඊට පස්සේ කේන රුප්පති සීතේන පෙරුප්පති උන්නේන පෙරුප්පති දිගච්ඡාය පෙරුප්පති විපාසාය පෙරුප්පති ඩංස මක්ස වාතාතප සිරින්සප සම්පස්සේන පෙරුප්පති එතකොට සීතලෙන් උෂ්ණයෙන් මැසිමදුරුවන්ගෙන් කුසගින්නෙන් රුප්පණය වෙනවා ඒ කාටත් එක ඒක හොඳට පැහැදිලි දැන් රහතන් වහන්සේ සීතල තැනකට යනකොට රූපේ තුල යම්කිසි ස්වභාවයක් වෙනවද? රූප කලාපයන් හට ගන්නවද? අපි සීතල තැනකට යනකොටත් ඒ විදිහට මේ රූපයෙන් මේක රුප්පණය වෙනවා. රහතන් වහන්සේ උෂ්ණ තැනකට යනකොට යම්කිසි ආකාරයකින් ඒ රූපය රුප්පණයට ලක් වෙනවද? අපේ උෂ්ණ තැනකට ගියත් ඒ විදිහටමයි රූපය රුප්පණයට ලක් වෙන්නේ. ඒක හොඳටම පැහැදිලි. දැන් දැන් අපි කියන්නේ තථාගතයන් වහන්සේ කියලා කියන්නේත් රහතන් වහන්සේ නමක්නේ. නේ තථාගතයන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ නමක් නේ එතකොට දැන් රූප නම් ඔක්කොම එකම රූප ඒක හොඳටම පැහැදිලි කරන්න පුළුවන් තැනක් තමයි දැන් දෙව්දත් තෙරුන් වහන්සේ විසින් තථාගතයන් වහන්සේට ගලක් පෙරළුවානේ ගලක් පෙරලනකොට ඒ ගල් වලින් අර ඒ කතන්දරය ඔක්කොම දන්නවනේ ඒ ගල් වලින් විසිවෙච්ච පතුරක් පාදයේ ගැටීම හේතු කොටගෙන එතන මොකද වුනේ අන්න රූපයේ ගැටුණා රූපයේ ගැටුණ ගමන් ඒක තැලීමක් ඇති වුණා කියනවනේ. එතකොට ගල්පතුරක් විසි වෙලා ඇවිල්ලා අපේ පාදේ වැදුනොත් මොකද වෙන්නේ? ඒත් ඒ ටිකම නේද වෙන්නේ. අන්න බලන්න එකයි මේ රූප කියන දේ ඔක්කොම රූපයි. ඒ මගේ තියෙන රූපයයි තථාගතයන් වහන්සේගේ රූපයයි මේ රූප කියන නාමය යමකට භාවිත කරනවා නම් ඒ ඔක්කොම එකම නාමයෙන් හඳුන්වන්නේ. ඒකයි අර රූපපතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති වොච්චති. ඒක දැන් රූප දැන් අපි සම්මුතිය මේ විනිවිද දකින්න නැති නිසා තමයි මේ පැටලෙවිල්ල ඇති වෙන්නේම. පැහැදිලිද මේ විනිවිද දකින්න නැති නිසා. දැන් රූප කියන දේවල් සත්ත්ව පුද්ගලයෝ නෙවෙයි. මේවා ධාතු කොටස්නේ. දැන් ධාතු කියන නාමයේ දෙන්නේම සත්ත්ව නොවන පුද්ගල නොවන කියන අර්ථයෙන්. එතකොට රහතන් වහන්සේගේ රූපස්කන්ධය නිර්මිත වෙලා තියෙන්නේ මේ කියන රූප 28ෙමයි. පැහැදිලිනේ. දැන් උන්වහන්සේගේ ශරීරය තුල තියෙන පඨවි, ආපෝ, තේජෝ, වර්ණ, ගන්ධර, සෝජා කියන මේ සුද්ධාෂ්ටකයෙන් නිර්මිත වෙච්ච මේ රූප කලාපයන්. ඔගේ කර්මජ රූප, චිත්තජ රූප, ඍතුජ රූප, ආහාරජ රූප කියන මේ රූප සියල්ලම තියෙනවා. රහතන් වහන්සේ තුලත් ඒ ටිකම තියෙනවා. අපි තුලත් ඒ ටිකම තියෙනවා. එතකොට අන්න එහෙනම් රූප අතරේ වෙනසක් තියෙනවද? රූප අතරේ වෙනසක් නැහැ. අන්න එතකොට දැන් රහතන් වහන්සේගේ රහතන් වහන්සේට රූප උපාදානස්කන්ධයක් තියෙනවා කියලා කිව්වේ පුද්ගල කතාවකින් නෙවෙයි. ධර්මතා වශයෙන් මෙතන කියන්නේ. පුද්ගලයේ කොහෙත්ම නැහැනේ. අර පුද්ගල කතාවෙන් ඕක ග්‍රහණය කරන නිසා තමයි අපි කියන්නේ රහතන් වහන්සේට උපාදානස්කන්ධයක් නැහැ. අපිට උපාදානස්කන්ධයක් ඒ පුද්ගල පුද්ගල බෙහෙදෙන්. ඒතර අපි තුලත් පුද්ගලය කියලා කෙනෙක් නැහැ. රහතන් වහන්සේ තුලත් පුද්ගලයෙක් කියලා කෙනෙක් දැනුත් නැහැ. ඒක දෘෂ්ටියක්නේ. නමුත් රහතන් වහන්සේට නාම රූප ධර්ම ගැන මමායනයක් නැහැ. ඒක තියෙන්නේ ආධ්‍යාත්මික වශයෙන්. මේ රූප එක්ක සම්බන්ධයක් නෙවෙයි එතන තියෙන්නේ. අන්න එතකොට රහතන් දැන් අපේ රූපය ගැන හෝ මේ බාහිරින් පවත්නා රූපය කියන මේ රූප මේ අනිත් අයට කෙලෙස් උපද්දවන්න හේතුවක් වෙනවා නම් ඒක මේ සාසවයි නම් රහතන් වහන්සේ තුල තියෙන රූප සාසව නෙවෙයිද? ඒත් සාසවයි. ඒ රූපස්කන්ධ මේ සත්පුද්ගල භාවයේ බැහැර කරලා මේක දිහා බලන්න ඕන. අන්න ඒ ශරීරය තුල තියෙන අප තුල පවත්නා රූපයන් යම් කෙසේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තනම් ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් නිර්මිත වෙච්ච රූප කොටාසයක්මයි. අන්න ඒ නිසාම තමයි ඒවා උපාදානස්කන්ධය කියලා හඳුන්වන්නේ. ඉතින් අපි ඒක පැහැදිලි කළා. උන්වහන්සේ රහතන් වහන්සේලාගේ රූප පිළිබඳවත් උන්වහන්සේලාගේ ක්‍රියා පිළිබඳවත් ක්ලේශයන් උපද්දවා ගත්ත පිරිස් පිළිබඳව. දැන් අර සෝරයේක සිටුතුමා ගැන. එතුමා කච්චායන තෙරුන් වහන්සේගේ පැහැපත් බව දැකලා හිතුවා. මේ මගේ බිරිඳටත් මේ වගේ රූපයක් තිබුණොත් හොඳයි කියලා. ඒතර ක්‍රියාගෙනත් එහෙමයි. පිළිඳ වච තෙරුන් වහන්සේගේ ක්‍රියා පිළිබඳව තවත් රහතන් වහන්සේලාගේ ක්‍රියා පිළිබඳව. එතකොට අර පිළිඳ වච්ච තෙරුන් වහන්සේගේ රූපය මේ සෝරේයක සිටුතුමා ගත්තේ කොහොමද? ලෝභයෙන් නේද ගත්තේ? අන්න ලෝභයට එක ලෝභයෙන් එක උපාදානය කරගත්තා. අන්න එතකොට ඒක කිව්වේ සබ්බංච පනේතං රූපං සාසවං. හැම රූපයක්ම මේ කෙලෙස් උපද්දවන්න උපනිශ්‍රය ලැබෙනවා හේතුවක් වෙනවා. ඒතර අනේ නිසා තමයි අර සෝරයක සිටුතුමා රහතන් වහන්සේගේ රූපය මේ ලෝභයෙන් උපාදානය කරේ. ඒ කියන්නේ එතන මෝහයත් අනිවාර්යයෙන්ම තියෙනවානේ. ඉතින් ওই විදිහටම තමයි සමහරට අර අනිත් පිළින්ද වච්ච තෙරුන් වහන්සේගේ ඒ ක්‍රියාකලාපය තව අනිකුත් මේ තෙරුන් රහතන් වහන්සේලාගේ ක්‍රියාකලාපයන් මේ සත්වයෝ ලෝභයෙන්, ditthියෙන්, මෝහයෙන් උපාදානය කරගත්තා. අන්න ඒතර යමක් ලෝභයෙන්, ditthියෙන්, මෝහයෙන් අපි උපාදානය කරගන්නවද අන්න ඒ දේවල් තමයි අපි උපාදානස්කන්ධ කියලා හඳුන්වන්නේ. අන්න ඒ නිසා තමයි මේ රූප ගැන කියනකොට කිව්වේ සබ්බංච පනේතං රූපං සාසවං කියලා කිව්වේ. ඒක අන්න ඒ අර්ථයෙන් තමයි කිව්වේ රහතන් වහන්සේ තුල පවත්නා රූපයත් මේ එතන තියෙන්නේ රූපස්කන්ධයක් කියලා කිව්වේ. මේක පැහැදිලිනේ. ඒක පැහැදිලි. ඉතින් එතකොට දැන් අපි අර සත්පුද්ගල භාවයෙන් මේක දැඩිකොට ග්‍රහණය කරගෙන තියෙන නිසා තමයි මේ රූපත් අපි සත්පුද්ගල භාවයෙන් බලන්නේ. පැහැදිලිද එතකොට? ඒ නිසානේ රහතන් වහන්සේට රූප උපාදානස්කන්ධයක් නැහැ. අපිට රූප උපාදානස්කන්ධයක් තියෙනවා කියලා ඒ ප්‍රකාශය කරන්නේම සත්ව පුද්ගල භාවයෙන් එක ග්‍රහණය කරගෙන. නමුත් රූප කියන දේවල් සත්ව පුද්ගල භාවයෙන් තොර දේවල්. නාම කියන දේවලුත් එහෙමමයි. ඉතින් රහතන් වහන්සේට රූපය පිළිබඳව කොහොමත් නැ උපාදානයක්. ඉතින් ඒ නිසා උන්වහන්සේට ඒකෙන් කිසි හානියක් වෙන්නේ නමුත් උපාදානය දැන් අපේ ඒවට උපාදානස්කන්ධ කියලා කිව්වේ රහතන් වහන්සේ උපාදාන දැන් උපාදානයක් ඒ පිළිබඳව තියෙනවා කියන අර්ථයෙන් නෙවෙයි කවුරු හෝ ඒ දේවල් ලෝභයෙන් මෝහයෙන් දිට්ඨියෙන් යම්කිසි දෙයක් ග්‍රහණය කරනවා නම් අන්න ඒ දේවල් තමයි උපාදානස්කන්ධ කියලා හඳුන්වන්නේ. එතකොට ඇයි එහෙනම් නාම ධර්මවලට සබ්බංච පනේතං නාමං සාසවං කියලා දේශනා නොකළේ. දැන් මෙතන කියන සබ්බංච පනේතං රූපං සාසවං ඒක හරි දැන් පැහැදිලිනේ ඒක හරි කියලා. එහෙනම් කවරක් නිසාද දේශනා කළේ සබ්බංච පනේතං රූපං සබ්බංච පනේතං නාමං සාසවං කියලා දේශනා නොකළේයි. අනේ මේ හැම නාම ධර්මයක්ම ආශ්‍රව සහිත නැහැ. මිතුරු නාම ධර්ම කියලා අපි කිව්වේ මොනවද? චිත්තචෛසික ධර්ම. ඒතර බුදුහාමුදුරුවෝ මේ සියලු දේවල් බෙදනකොට බෙදුවා කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මා කියලා. ඉතින් කුසල ධම්මා කියලා බෙදනකොට එතන බෙදුවා කුසල් සිත් 21යි එහා යෙදෙන චෛසික ධර්ම 38යි. ඒක මතකයිනේ. ඒ කියන්නේ කුසල් සිත් 21යි කිව්වේ ලෞකික කුසල් සිත් 17ක් තියෙනවානේ. මොනවද ලෞකික කුසල් සිත් එකයි අර පූර්ව පාඩම් වල මතකයේ එන්න ඕන. ලෞකික කුසල් සිත් 17 කියලා කිව්වේ කුසල විපාක නැත්නම් අර අපි කියන මේ සෝබන සිත්වල තියෙන මහා කුසල් සිත් 8යි රූපවචර කුසල් සිත් 5යි අරූපවචර කුසල් සිත් 4යි කියන 17 ලෞකික කුසල් සිත් ලෝකෝත්තර කුසල් සිත් හතරක් තියෙනවානේ සෝවාන් සකදාගාම අනාගාමී අරහත් කියලා අන්න ඒත් එක තමයි කුසල් සිත් ඔක්කොම 21ක් කියලා කිව්වා. ඒවත් එක්ක දෙන චෛසික ධර්ම තියෙන්නේ 38යි. 38 කියලා කිව්වේ අන්‍ය සමාන චෛසික ධර්ම 13යි, සෝබන චෛසික 25යි. මේ 38. අන්න කුසලා ධම්මා. අකුසල ධම්මා කියලා කිව්වේ අකුසල් සිත් 12යි ඒවත් එක්ක යෙදෙන චෛසික ධර්ම 27යි. ඒ 27 මොනවද? අන්‍ය සමාන චෛසික ධර්ම 13යි ඊළඟට අකුසල් චෛසික ධර්ම 14යි. ඒවා 27යි. අභ්‍යාකතා ධම්මා කියලා දේශනා කරන්නේ දැන් කුසලොත් නොවන අකුසලොත් දැන් කුසල් අකුසල් වශයෙන් නොවදාarpu දේවල්. ඒකයි ඒවට අභ්‍යාකත කියලා කියන්නේ. කියන්නේ කුසල කුසල වශයෙන් කියන්නේ මේ කුසල් අකුසල් වශයෙන් අකතිතාති අත්තෝ කියලා කියනවා. කියන්නේ කුසල අකුසල වශයෙන් අකතිතාති අත්තෝ මේ කුසල් අකුසල් වශයෙන් නොවදාරණ දේවල් තමයි අභ්‍යාකත කියලා කියන්නේ. ඒවා තමයි අපි කිය විපාක ක්‍රියා වශයෙන්. දැන් විපාකසෙත් 36ක් තියෙනවා. ඒවත් එක්ක යෙදෙන චෛසික ධර්ම 38ක් තියෙනවා. ඒ දේවලුත් ඊට පස්සේ මේ ක්‍රියාසිත 20ක් ඉගෙන ගත්තා. ඒ ක්‍රියාසිත ඊට පස්සේ රූප 28. මේකක්වත් කුසල අකුසල වශයෙන් බෙදුවේ නැහැ. උතරන්න බුදුහාඳුර මේ ඔක්කොම මේ විදිහට බෙදලා තියෙනවා. ඉතින් මේ විදිහට බුදුහාඳුර මේ ධර්මයන් බෙදනකොට දැන් කුසල අකුසල වශයෙන් නොවදාරන ලද්ද දේවල් තියෙනවානේ. ඒතර දැන් බැරි වෙලාවත් ප්‍රකාශ කළා නම් එහෙම සබ්බංච පනේතං නාමං සාසවං කියොත් හැම නාම ධර්මයක්ම මේ සාසවයි කියලා ගන්න වෙනවනේ. එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ ලෝක ධාතුන් තුල උපාදාන වශයෙන් ග්‍රහණය නොකරන ධර්මතාවයන් 9ක් පමණයි තියෙන්නේ. මේ මේ සියලු අනන්ත ලෝක ධාතුන් තුල හෝ අපි මේ කතා කරන හැම ලෝකයක් තුලම හෝ උපාදාන වශයෙන් ග්‍රහණය නොකරන ධර්මතාවයන් 9ක් පමණයි තියෙන්නේ. ඒ තමයි මාර්ගසිත 4යි ඵලසිත හතරයි නිර්වාණයයි කියන මේ නවලෝකෝත්තර ධර්ම කියන මේ ධර්ම නමයේ විතරයි ලෝභයෙන්, ditthියෙන්, මෝහයෙන් උපාදාන නොකරන්නේ. ඒව උපාදානය කරන්න බෑනේ. ඒ ඔක්කොම ඥානයෙන්ම ලෝකෝත්තර ප්‍රඥාවෙන්ම දකින දේවල්. ඉතින් ඊට මෙහා තියෙන හැම එකක්ම උපාදානස්කන්ධ. පැහැදිලිද? නවලෝකෝත්තර ධර්ම වලට මෙහයින් යම් තාක් ධර්මතාවයන් තියෙනවද ඒ හැම ධර්මයක්ම උපාදානස්කන්ධ. ඒක අයිති වෙනවා රූප උපාදානස්කන්ධයට රූප කොටස් ටික අයිති වෙනවා වේදනා සංඥා සංස්කාර විඥාන කිනි ස්කන්ධ හත් උපාදානස්කන්ධ හතරට අනිත් හැම ධර්මයක්ම අයිති වෙනවා ලෝකෝත්තර වශයෙන් තියෙන මාර්ග සිත් හතරයි ඵල සිත් හතරයි නිර්වාණයයි කියන මේ ධර්ම නාමය හැරුණකොට අනිත් ඔක්කොම උපාදානස්කන්ධ. ඉතින් එහෙනම් දැන් තේරෙනා නේද පංචස්කන්ධය හෝ පංච උපාදානස්කන්ධය හෝ කියලා ග්‍රහණය කළාට මේ කවර හේතුවක් නිසාද උපාදානස්කන්ධ කියන නාමය තියෙන්නේ. එහෙනම් අභිධර්ම ඥානෙ නැත්තම් ඔක විග්‍රහ කරන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. අපි දෘෂ්ටියක් හැටියට ග්‍රහණය කරනවා. ඉතින් මේ ගැන හොඳට නුවණින් කල්පනා කරලා මේ කියන දේවලුත් ලෝභයෙන්, ditthියෙන්, මෝහයෙන් ග්‍රහණය කරන්නේ නැතිව ඥාන සම්පයුක්ත සිතකින්ම මනවින් අවබෝධ කරගෙන ඥානෙ දියුණු කරගෙන නාම රූපයන් පිළිසිඳ දකිමින් මේ කිසිම ලෝකයක් එක්ක ඇලීමක් ගැටීමක් ඇති කරගන්න නැතිව Taman ප්‍රාර්ථනා කරන බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසම මේ සියලු ඥානයන් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේත් ඊ타මත්ම වැදගත් දහම් කාරණා ඊ타මත්ම निराවුල් සරල ආකාරයට අපට පහදා දුන් පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්මගවීෂී ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා. අපි යලිත් ලබන සතියේ සුපුරුදු වේලාවට හමු වනතුරු ඔබ සැමගින් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.